අපේ විරුද්ධතාවය නොතකා කෙටුම්පතක් හැටියට ගැසට් පත්‍රයේ පළ කරා නම් ඒකට විරුද්ධව අපි ශේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කිරීමට බලාපොරොත්තු වෙනවා. සුළු ජාතීන් නියෝජනය කරන හැම පක්ෂයක් පාහේම ඉල්ලා හිටින දෙයක් සම්පූර්ණ ප්‍රතික්ෂේප කිරීම උඩ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල පහරක්. ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන්ට දිනා ගැනීමේ ප්‍රවණතාවය වැඩි බැවින් ඡන්දදායකයන් නුඹුරු වෙනවා ඒ අපේක්ෂකයන්ට ඡන්ද දීම සඳහා. සමානුපාතික ඡන්ද අනුගමනය කරනකොට තමන්ගේ කොට්ටාස මට්ටමේ අපේක්ෂකයාට ලබා දුන්න ඡන්දෙම මේකට පාවිච්චි කරන බැවින් අපේ පාක්ෂිකයන්ට සුළු පක්ෂ වලට සාමාන්‍යයෙන් සහාය දෙන ආධාරකරුවන්ට තමන්ගේ ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරගැනීමේ අසීරුතාවයක් ඇති වෙනවා.